විශේෂයෙන්ම සිවිල් සමාජයෙන් තුන්දෙනෙක් පත් කරලා තියෙනවා මම හිතන්නේ කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ රලිතා කුමාරසිංහ ස්වාමි මහත්මියගේ පැතුම ඇය ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන්ම ප්‍රශංසා දින කෙනෙක් නමුත් එතුමිය වුණා ජාතික ප්‍රශ්නේදී කියන්නේ ත්‍රස්තවාදී ප්‍රශ්නේදී ඒවකට ක්‍රියා කර ආකාරය මම හිතන්නේ ලංකාවට කිසිම වාසිදායක හෝ පක්ෂපාතිත්වයක් ඇතිව ක්‍රියා කරයි කියන චෝදනාව ඇයට තිබුණා බටහිර රටවලට පක්ෂපාතිත්වයක් නැගීම ආර්ය රාජ්‍යලික මහත්තයා වගේ කෙනෙක් විසා විශේෂයෙන්ම එවැනි වයස්ගත පුද්ගලයෙකු මෙවැනි සභාවකටද නැතහොත් මහලු මණ්ඩපයට යැවීම යුතුසුද කියන එක මට කියන්න බෑ නමුත් අපි බලාපොරොත්තු වෙන නම් වලින් නෙවෙයි ඔවුන් අනාගතයට ගන්නා ක්‍රියාමාර්ගයේ රසස සාර්ථක වේද යන්නයි අපි විභාග කළ යුත්තේ